මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ගෙදර කවුරුත් නැද්ද ඔය ඉන්නවලුකු. එන්ට ඇතුළට. ඔය ගේට්ටුව ඇරලා තියෙන්නේ. මම මේ සකහනියක් ආවේ වෙදමා මගෙන් වැඳලා සමාව ඉල්ලගන්ටයි මාමේ. ලොකෝ කරපු වැරද්ද මොකද්ද? මම නෙවෙයි. අපේ ආරච්චි මහත්තයා වෙදමා මට නොසෑහෙන දේවල් කීවා අර මුදියාගේ බහට. බොහොම කැතයි ඒක. හ්ම්. ඒකයි. එහෙමනම් සමාව ඉල්ලන්ට එන්න ඕන ආරච්චිලා ඉන්නේ. <laughs> මිනිහා මා පස්සෙන් ටික දුරක් ඇවිල්ලා මුදියන්සේක ආපහු ගියා මේ කාර් එකට නැගිලා. බිසෝගේ ඇතුලේ ඉන්නවද මාමා? මේ බිසෝයි නාමෙලුයි දෙන්න ගියා ගඟ පැත්තට. මං දැක්කා තොටියාගේ ඔරුව දියත් කරන්ට නාමෙල් උදව් කරන හැටි. හැබැයි ඉතින් නාමෙල්ට ඒ වගේ මාන්සි වෙන්න නම් තාම හොඳ නෑ ලොකු. අනේ මං එදා කීවා මුදියට පේන්න එළියටවත් එන්න එපයි කියලා. දැන් බලන්න මුදියන්සේ මහා විඤ්ඤාසියක් කරයි. නාමෙල් නැති කරලම දාන්න. මුදියා මේ මාලිගා තැන්න කියන කැලෑ ඉඩම් සේරම බිඳලා බැලුවා. මේ රජ කාලේ දුටු ගැමුණු රජුරුවන්ගේ කඳුල කියන ඇතාගේ බරට රත්තරන් ඇතෙක් වල දාලා තිනවායි කියන ඔය මේ මේ මහා නිදානේ හොයාගන්න. මං අහන්නේ මාමා මුදියන්සිට කවුද කීවේ? අපේ ඉඩම් වල එහෙම නිදානයක් වල දාලා තිනවයි කියලා? මේ ආ ආ <coughs> ඉස්කෝප්පු පුටුවේ ටිකක් වාඩි වෙන්නකෝ. බිසෝයි නාමෙලු එනකල්. <coughs> හොඳයි හොඳයි. හානි හේ දෙන්නා මුදියා දකින්ට කලින් මෙහාට ආවොත් හොඳයි මාමා. <coughs> මුදියා ආරචිලද කිව්වේ මා නාමෙල් වහඟගෙන ඉන්නවා කියලා. ඒත් මං එදා කිව්වා මගේ ඉනෙහි ඕදිසි කරලා හොයාගනින් <laughs> නාමෙල් වහංගගෙන ඉන්නවා නා කියලා. ආ සපුරුෂ දුෂ්ට මිනිහෙක් ඔය මුදියා මාමා. <laughs> ඔය රන් ඇතාගේ නිදානේ අපේ මාලිගා තැන්න ඉඩම් වල නිදාන් කරලයි කියන විත්තිය. කාලයක් තිස්සේ මේ මුවන් පැලැස්සේ මිනිස්සු විශ්වාස කෙරුවා. ඔය ආවාසේ අර ඈත මහවන්නියේ ඉන්න මේ මේ මේ මූකලංකට්ට අඩියට <laughs> වෙදිකාරයාගේ මාමගේ පරණ පුස්කුල පොත් සේරම දුන්නලු. ආ වෙදිකාරයාලු දුන්නේ ඒවා. ඇයි දුන්නේ මාමා? මේක නව <clears throat> වෙදිකාරයා ඔල මොට්ටොල දඩයාකාරේ. හ්ම් මිනිහාගේ ගෑණිට උණ හැදිලා දොඩවන්න පටන් ගත්තලු. මේ මේ මූකලං කට්ටඩියාගෙන් බේත් අරන් දෙන්න කියලා. ඔය කියන්නේ අර බහුභූතයා ගැන නේද? හාපෝ ඒ මිනිහා හරි භයානකයි. ඔව්. <laughs> ආන්ගේ බහුභූතයාට දෙන්න සල්ලි නැහැයි කිව්වම බහුභූතයා කිව්වලු බේතේ ගුරුකම් කරලා උණ ගාය බසන්ට නම් මාමණ්ඩියාගේ අර මේ පරණ පුස්කොළ පොත් සේරම දෙන්න කියලා. අපොයි මාගලේ මා දෙයනේ. ඒ පොත් වලින් වෙන්ට ඇති බහූතයා හුනියන් කරන්ට පටන් ගත්තේ. ඒ පුහුනියන් විශ්වාසහක දාලා මේ අහපු පුරස්නේ මොකද්ද කියලා කියන්ට ලොක්. සංයතාගේ නිදානේ මේ පැලැස්සෙම තියෙනවයි කියලා දැනගත්තේ කොහොමද? <laughs> ඒ බුරම්පේ. පා බුරන්ද. ඒ ඇටි කුකුලට නෙව. ඌ අපේ යාළුවේ. ඇටි කුකුලා තමයි එළවලු පැලැටි කන මෙන්නේ. ගොළු බෙල්ලෝ වඳ කරන්නේ උන්. මේ වෙද මාමා කියන්නේ ඒ බහුභූතයා ඒ පරණ පුස්කොළ පොත්වලින් මේ එක පොතක තිබ්බලු මහනුගෙන් ඉරබස් නදිහාවටත් ගල් තැඹෙන් මේ තැඹ කියන්නේ ස්තම්භය කියනවා වගේ වචනයක් නේ ඒක පුස්කොළ පොතක ලියලා තිබ්බලු ඔය රත්තරන් එකාගේ නිලානේ තියෙන්නේ කොහෙද කියලා හැබැයි ඒක තියෙන තැන හරියටම කොහෙද කියලා ඒ පුස්කොළ පොතේ භාෂාවෙන් තේරුම් ගන්න කාටවත් බැරි වුණාම මුදියා ඒ පොත නාමයට දුන්නලු. ඒක කියවලා නිදානේ තියෙන තැන අකුරටම කොහෙද කියලා පෙන්වන්නට කියලා. මේ ළමයා එහෙම දේවල් වලට කැමති නෑ. අනික ඉතින් ඒ පුස්කොල්ල පොත අවුරුදු 100 ගාණක් පරණ වෙච්ච තල් කොල්ල පොතක්. හ්ම්. ඒකේ අකුරුත් වෙනස්, වචනත් වෙනස්. හ්ම්. එහන්දා ඒක නිවාඩු වෙලාවක කියවලා බලන්නේ නැතුව මේ නිදානයක් ගැන කිසිම දෙයක් කියන්න බෑ කියලා කිව්වලු නාමේ. ඔව් ඔව් මන් දැනගත්තා ඒක. ඊට පස්සේ ඒ කබල් පුස්කොළ පොත නාමෙල්ට දීලා ගිහින් දවසක ඇවිත් ඒක අරන් ගියාලු. ආගේ කබල් පුස්කොළ පොත කියවලා ඔය කියන රත්තරන් ඇත්රූප නිදානේ පස්සේ දවසක නාමෙල් හොරකම් කරන්ට ඇති කියන විශ්වාසයේ මුදියාගේ හිතේ කාවැදිලා. ඊට පස්සේ තමයි ඔය නාමෙල්ව සැක කරන්න ගත්තේ. හරි හරි. ඒ විතරක් ඒ අහිංසක ඊළඳාරියාට නවාතැන් දෙන එකත් නෙමෙයි. මේ වැරද්දා කියලා මාව සැක කරානව නිකන් අපරාධේ. ඒ සැකේ නම් බොහොම භයානකයි මාමා. ඒ සැකේ හන්දා තමයි පහල කඩවීදියේ ඉන්න තක්කඩි ලව්වා නාමෙල්ල පැහැරගෙන ගිහින් පහර දුන්නේ. ඒ මොනවා කෙරුවත් බිසෝ නම් කවදාවත් නාමෙල්ල අතාරින්නේ නෑ කියලා අඬනවා. මට දුක මාමා අපේ එකම දූ ඩිංගිත්තට යන කලදසාව ගැනයි. මාමේ මන් දැන් මොකද කරන්නේ? හ්ම් නාමල්ගේ බිසෝගේ ඉස්කෝලේ ගිය කාලේ ඉඳලා පවත්වාගෙන ආපු ඒ ආලවන්ත කොමස දැන් අවුරුදු 15ක් 16ක් විතර උණයි කියනවනේ මං ඉතින් ඒ දෙන්නට ඒ කාලෙම විවාහ වෙන්න ඉඩ දුන්නා නම් ලොකු මෙලාකට ලොකුම මුණුපුරට හරි මිනිබිරිට හරි වයස 14ක් නැත්තම් 15ක් වෙන්න තිබ්බනේ ඈ ලොකු මං මං ඇත්තම්ම කියන්නම් වේද මාමා <clears throat> මගේ නම් ඒ ගැන කොහෙත්ම අකමැත්තක් නැහැ නමුත් අපේ ආරච්චි මහත්තයා එක සැරයක් ඔය සම්බන්ධයේ ආරංචි වෙලා බිසෝට බැන්නා පෙති ගහලා ගඟේ ඉන්න කුඩ මස්සන්ට මාළුවන්ට කන්ට දුන්නත් බිසෝව නාමයට නම් දෙන්නේ නෑ කියලා. එච්චර හොඳ ඉගෙන ගත්තු. දාහකින්වත් හොයාගන්න අමාරු. යහපත් ඉලන්දාරියෙක් නෙවෙයි නාමල් කියන්නේ ලොකු. ඒ වගේද ඒ ළමයා නැති වෙන්න අද තාමත් බිසෝ නූගත් කෙල්ලා ගමේ අයින වෙන. මේ ධාමෙලෙන්ට කලින් ඔය වතු පිටි වලින් මේ ආදායම එහෙම නැතුව නේද හිටියේ. නැතුව නාමෙලේ සේරම දිනු කරලා දුන්නා. ගෙදෙට්ට ටෙලිෆෝන් එකකුත් අරන් දුන්නා. ඒක මේ මට තාමත් තේරුම් ගන්න බැරි ලොකු ආරච්චිලයි නාමෙල්ල මේ මේ ඔය ආකාරයෙන් පහලට දාලා නොලුසන්නේ කියලා. මාමා එක හේතුවක් ඒ ළමයා පිටගමකින් ආපු දුප්පත් පවුලකින් පැවතෙන එක. ඒක මාමා දන්නවනේ මම මේ නොකියා කියන්නේ මොකද කියලා. හරි හරි හරි. ඒ හරිය මන් දන්නවා. නමුත් ලොකෝ මෙතන බිසෝයි නාමෙලොයි දෙන්න අතරේ අවුරුදු ගණනාවක් පවත්වාගෙන ආපු ආලවන්ත කොමයි ඇඟලුම් කොමයි වෙන් කරන්න බැරි තරම් මෝරලා දැන්. ආන්ගේක වෙන් කරන්ට තමයි මුදියන්සේ නාමෙල්ලෝ මරා දාන්න කීප සැරේ දැඟලුවේ මාමා. ඒකෙන් ඉතින් මොනවද මුදියට හම්බ වෙන්නේ ඈ? ඇයි? මේ පේන තෙක් මානේ තියෙන ඉඩම් කඩම් සේරෝම මුදියාගේ අර වල්මත් වෙලා ඉන්න පුතාට දෑවැද්දට අරන් දෙන්න මිසක් වෙන මොකටද? මට නම් දැනෙන්නේ ලොකු පුතාට වඩා අප්පා මේ වස්තුව දිහා හැගාගෙන ඉන්නවා කියලා. ආනාරි ඒකනම් හරියටම හරි. ඒ ටික තේරුම් ගන්නට දන්නේ නැති අපේ ආරච්චිලත් මුදියා කියන කියන දේ අහගෙන නා මෙල්ව අයින් කෙරුවා. හ්ම්. මා දන්නා තාලෙන් බැලුවා රටිලගේ ඔය පුහුමාන්නේ බිඳලා. ඈ ඒ ළමයි දෙන්නට පාඩුවේ පෙළවාසිය කරගෙන අනේ එදාට තමයි ආරච්චිලා මේ පැලැස්ස ගිනි තියන්නේ ඉතින් මම මොකද කරන්නේ වේද මාමා හ්ම් කාමෙල් කියනවලු මේ මුවන් පැලැස්සේදී මැරුණත් බිසෝව දාලා කවදාවත් පිට වෙලා යන්නේ නැහැ කියලා. මේ බිසෝ මොකද කියන්නේ ඒ ගැන? බිසෝ කියන්නේත් ඒකමයි. කීයට ගියත් මැරෙන කල්ම නාමෙල් අමතක කරන්නේ නැහැලු මාමා. හ්ම්. හැව බලෙන් මුදියාගේ පුතාට බන්දලා දුන්නොත් ඇගේ මලමිණිය තමයි සිරිමලාට අරන් යන්න වෙන්නේ කියනවා. මේ එතකොට ලොකු අද බෙන්නේ. දිගා මදුල්ලේ ලන්දාසියා ගැන මොකද කියන්නේ බිසෝ? මාමා කැමති නෑ කැමතිම නෑ වෙන කාටවත්ම. ලොකු දිගක් මේ මෙහාට ආවන්න. ආ මෙහෙම. ආ මේ ආන් අර ඔරු තොට මුණ දිහා බලන්දකෝ කවුද ඉන්නේ කියලා. අර අර ගල උද. ඕ ආ අර අර අර අර ගල උද. අනේ බිසෝයි නාමිලුයි නේද? මාමා තව කවුද අර ඔරු කඳ උඩ ඉන්නේ? මං හිතන්නේ ලොකෝ ඒ මේ පුංචි රාජ තොටියා කියලා. අනේ දැන් ආරච්චි මහත්තයයි මුදියයි ඔය පැත්තට ආවොත් එම මහ විනාශයක් වෙයි. මං දුවලා ගිහින් ඒ දෙන්න මෙහාට ගන්න බලන්නම් මාමා. මං එන්නම් ඒ දෙන්නත් එක්ක. හ්ම් හ්ම් හොඳා හොඳා හොඳා. ඉස්සර නම් මේ තොටියා පාරු සීපද කිව බොම ඈතට ඇහිද්ද. හ්ම්. ඉතින් දැන් ඇයි මේ පාරු සීපද කියන්නේ නැත්තේ? තිබ්බ කටහඬ නෑ මට දැන්. මේ කියන්ටක බලන්න මේ පරණ සිව්පදයක්. ඈ මං කැමති අර පාරු සිව්පදයක් කියවේ මේ මේ සූර්යයා ගැන ඒ දවස්වල ඔරුව පදින ගමන් මතකද? සූර්ය උදාවන තුරු පිණි බෑවිල්ල මාරුව බල බලා සිත යත කැරකිල්ල පාරුව පදින තුරු දියඹේ සෙලවිල්ල කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල මං කැමති සිව්පදේ අන්තිම පදයට කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල මුදියා මාමා අප්පච්චි කාර් කියන අද්දගෙන යනවා උදව් ඕනද කියලා අහනවා තවර දිගා මඩුල්ලේ ගිහින් හිටිය දවස්වල අප්පච්චිට මහා නරක ලියුම් ඇරියා ඒ සේරම මුදියා මාමගේ කාර්ය කරගන්න කරන රැවටිල්ල හොඳයි නැද්ද හරි ඉතින් මොකද්ද ඔය කියන කාර්යය අප්පච්චිගේ හිත දිනාගෙන සිරිමලාට මාව බන්දලා දෙන්න. ඔය හැටි පිටකසන්. අනේ අපිට සමා වෙනව හොඳයි පුංචි රාල. අපි මේ පවුලේ පටලැවිල්ලක් ගැන කතා වුණේ. අනේ ඒ පටලැවිල්ල කවදාවත් දිගාරින්න බෑ තොටියෝ. අපි මේ කාලෙකට පස්සේ ගඟ පැත්තට ආවේ ඔරුවෙන් එගොඩහට ගිහින්. ආන් අර දෙල්ගහ කඩෙන් මේ මොනවද බිසෝකන්ට ආස? මං ආසයි උණු අපයි කිතුල් හකුරුයි මේ කෝලි කුට්ටු හරි සුවඳල් කෙසෙල් ගෙඩි හරි කන්ට ආ සීනි සම්බලුත් ඕනේ ඉන්ට <laughs> මං උරුව ලිහලා දියට තල්ලු කරනකන් ආ ඒකම තව හොඳ කවි පදයක් කියන්නකෝ ඔරුව පදින ගම හරි ඊට වඩා නරකද අපේ බිසෝ මණිකගෙන් රසවත් කවියක් අහන එක. මං ආසයි ඒවට. අන්න බිසෝ. මොකක් හරි ඉස්සර කියාපු හොඳ විරාගියක් ගයන්නකෝ. මේ තොටිය ආසලු ඔයාගේ කටහඬට. කියන්නකෝ. මේ අහන්ට නාමේ. ආ. කවිය කියන්නද යන්නේ? පොඩ්ඩක් ඉන්න. මේ ඔරුව ටිකක් ගඟ මැද්දට ගන්නකම්. හරි? කවි කියලා, කවි ලියලා, පොර ලියුම් ලියලා එලිපිටම ඒවා බෙදා හදාගෙන අපි දෙන්න දැන් අවුරුදු ගානකට කලින් ගත කරපු ජීවිතේට ආපහු යන්න බෑ නාමෙන්. ඇයි බෙන්? අපි දෙන්නම්. එහෙම නැත්නම් ඔයාව විනාශ කරන්න හතුරෙක් අපව ලුහු බඳිනවා. ඒක මගේ හිතට මහ ලොකු වේදනාවක්. ඒ හින්දා නේද අපි දෙන්නම වෙදසියගේ ගෙදර කාමරයක හැංගිලා ඉන්නේ. මෙහෙම ඉන්න ඉන්න අපේ හිතවලට වේදනාවම නේද දැනෙන්නේ. විසෝ අන්නේ වේදනාව නැති කරගෙන අපි පරණ ගත කරපු ලෝකයට එළී බලන්තන මේ ලක්ෂණ ගන්නුවරට අදාළ මේ අමතක කරන්න ඒ දුෂ්ටයන්ගේ ඉදිරි වාදුකම් සේරම ආ මේන් ගෙනාව ඔරුව දැන් බොම පරිස්සමෙන් ඔය පුංචි මැනිකේ නගින්ට ඔරුවට. හා පරිස්සමෙන් ලියන මහත්තයගේ අත ගන්න පුංචි මැනිකේ. නාමල් මහත්තයා ඔය අත දික් කරලා බිසෝ මැනිකේ වල්ලා ගන්නටකෝ. ඇයි බලා ඉන්නේ? බිසෝ මැනිකට මං අත දික් කරලා හුඟා කල් තොටියෝ. ඒත් මෙයාට මගේ අත අල්ලගන්න බැහැනේ. ආ ඇයි? ඔරුව හෙල්ලෙනව වැඩිද? ඈ? මං ආපහු යන්නද? එපා එපා. හරි හරි. මේ අපි යන ගමන ඉස්සරහටම යමු බලන්න. ඔන්න මේ පරණ ලියන මහත්තයාගේ අත අල්ලගත්තා. ඇයි ඒ පරණ ලියන මහත්තයා කියන්නේ? මම දැන් නොලියන මහත්තයෙක්. මොනවද මේ කියන්නේ? tamun ඇහි දැන් ආරච්චි මහත්තයාගේ ලියන්න නෙවෙද? එහෙමනම් කොහොමද මේ පුංචි මණිකව එක් කොරාගෙන උරුපදින්ට ආවේ? මේ පුංචි රාල තොටුන්නේ. ඔය අනම්මනම් ප්‍රශ්න අහන්නේ නැතුව තව හොඳ තේරුමක් ඇති කවියක් දෙයක් කියනවා බලන්න. එහෙමද? තේරවිලි කවියක් කියන්ටද? අන්න හොඳයි. අන්දරේ කියපු කවියක් හරි. එහෙම නැත්නම් අන්දරේට තෝරන්න කියලා වෙන කෙනෙක් කියාපු සෞසරා සසිරි මුදුනේ වැඩෙන්නේ නැව් පුරාරුවල් සුලඟට වැනෙන්නේ ගව් ගණන් ගොසින් උතුමන් දකින්නේ මව් මරා උපන් කුමරා කියන්නේ අන්න පුළුවන් නම් තෝරන්න කවුද මව් මරාගෙන උපදින්නේ නිකං තේරුවට බෑ පද හතරක කවියකින්ම කියන්න ඕන තේරවිල්ල <laughs> ඒක බොහොම අමාරු තේරවිල්ලක් වගේ නේ ඒ කියන්නේ මව් මරාගෙන උපදින්නේ සතෙක්ද නැත්නම් මිනිස්සෙක්ද ඒත් නැත්නම් ගහක් කැලක්ද අන්දරේ හිටිය කාලේ නොඑක් දිනක ඔය වගේ ලේසියෙන් තෝරන්න බැරි තේරවිලි කවි කියවයි කියලා අපේ ජනප්‍රවාදී තියෙනවා හුඟ දෙනෙක් ඒ වගේ දේවල් කියන්ට ඇත්තේ අන්දරේ පරද්දලා hinaවෙන්ට හිතාගෙන නේද මහත්තයා? හැබැයි අන්දරේ නෙමෙයි පෙරදුනේ. හොඳයි. දැන් මේ peerවිලි කවිය අන්දරේගෙන් කෙනෙක්. ඒ කාලේ ඇහුවනම් මොකද්ද අන්දරේ දීපු උත්තරේ? ඕන් එහෙනම් අහගන්න. ඈ සෞසරා සසිරි මුදුනේ වැඩුණු කල නැව් පුරා රුවල් සුළඟේ වැනුණු කල ගව් ගණන් ගොසින් මහතුන් දකින කල මව්මරා උපන් කුමරා කෙසෙල් මල <laughs> කෙසෙල් කනත් මලත් එක්ක ආවහම මව් කෙසෙල් ගසට මොකද වෙන්නේ මැරෙනවා <laughs> බිසෝ බිසෝ ආම් බලන්න අර ගංගුරේ ඉතකින් ඉන්නේ කවුද කියලා අර අර අතවරන්නේ අර බලන්න <laughs> හානේ අම්මා අපිට අඬ දානවා අපි ආපහු යන් තොටියු යන් යන් ආපහු යන් මේ අපි ඉන්නේ ගඟ මැද්දේ. මේ ටිකත් එගොඩහට පැදලා. එපා එපා. අපි ආපහු යන් මොකක් හරි කලබලයක් වගේ. ඕන් එහෙනම් ඔරුව හරවනවා මම. මේ බිසෝගේ අම්මා බොහොම කලබලෙන් මගේ ගම් ඉවුරේ ඇවිදින්නේ. හරි? බලන්න. අනේ ඉක්මන් කරන්න සොටියෝ. ඊට වඩා විගහට ඔරුව පදවන්ත ගියොත් පෙරලෙන්න බැරි නේ. අපෝ එපා එපා. බලාගෙන බලාගෙන. ඔරුව ඔරුව පෙරල ගන්න නම් එපා. හිමියන්. හිමි හිමි. මේ අර ඈතින් පෙනෙන මහපාරේ කාර් එකක් නවත්තලා තියෙනවා. පේනවද බිෂෝ? මේ මට ඒ කාර් එක බලන්න ඕනේ නෑ. මට බය අම්මයි මේ ගඟ ළඟට ඇවිත් අපිට අඬ ගන්න කියලා. මං කරන්ට බිෂෝ ඉක්මන් කරන්ට. ඇයි ඇයි අම්මා? කලබල නොවි හිමින් බහැගන්ට නාමල් මහත්තයා. බහැලා බිසෝමැණිකව බිමට ගන්නට. බලාගෙන. පරෙස්සමේ පරෙස්සමේ. ආන්නේ හිමි. ආ. අපේ හතුරා ආන්න අපච්චිව කාර්කේ නංගගෙන ගියාලු. ඉක්මන් කරලා යම් වෙද කීයේ ගෙදෙට. මං කැමති නෑ ඔය දෙන්න මෙහෙම කලෙලි බහැලා ඒ මෙහි ඇවිදින්න යනවට. අපච්චි තාමත් හිතාන ඉන්නේ මේ නාමල් දැන් ජීවතුන් අතර නැහැයි කියලා. ඉතින් අම්මා නාමල්ට පුළුවන් දේ රහස හැමදාම එළිනොවි රැකසන්ට. බුදියා අපච්චිට කියාපු ඒ බොරුව කවදා හරි එළි වෙයි. ඒක වෙනම දෙයක්. ඒක එළි වෙනකන් නාමල්ට හැංගෙන්නද කියන්නේ? නාමල් අද මේ ගඟට එන්න කලිනුත් කිව්වා කටුව ඇතුලේ ඉන්න ඉබ්බෙක් වගේ ජීවත් වෙන්න බෑ කියලා. අර නාමල් අර කොහෙද යන්නේ? ඔරුවේ නැගිලා. ඔය බලන්න ඉතින් නාමේ මෙහාට එන්න කොහෙද යන්නේ? මේ ගඟෙන් එගොඩහට යනවා. බිසෝට උණු උණු ආප්පයි. කිතුල් හකුරුයි. මේ මේ මේ සුවඳෙන් හරි කෝලි කුට්ටිය ගේන්නේ. මට එපායි කිසි දෙයක් එන්න. මුකුත් මේ එපා කියන්නේ. මේ නාමේ මහත්යත් එපාද? එච්චරයි මට ඕනේ. සොටියෝ මහත්යව මෙගොඩට ගේන්න. අන්න මුතියන්සේ නේද අර අර උඩා වංගුවේ කාර් එක නවත්තගෙන බලන්නේ දැන් අහුවේ අතටම සොටියෝ මහත්තයා මේගොල්ලන්ට ගෙනියන්න එපා මේගොල්ලන්ට එන්න මේක හරි අවදානමක් මට එගොඩට යන්නත් බෑ මෙගොඩහින්ටත් බෑ මං එගොඩ ගියොත් මුදියා ආරචිලත් කාරකේ පටවගෙන ඒ පැත්තට එයි මම මෙගොඩ හිටියොත් මුදියාර අඩිපාර දිගේ පහළෙන්ට බැරි නෑ. මේ තොටියෝ අපි එගොඩ මෙගොඩ කොහේවත් නොයා ගඟ දිගේ ඉහළට පහළට ඔරුව පදිමු. මං තොටියාගේ ගාස්තුව දෙනවා. හරි? ඔහොම යමු. හොඳයි. මුවන් පැලස්ස අද රංගපෑම් රම්‍ය වණිගසේකර සුජීව මාන්නගේ උලපනේ ගුණසේකර රත්නාලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරි මුදල් නායක සෝමරත්නයන් ලියන මොන් පැලස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න